මොකද අපේ පින්වතුන් බොහෝ දෙනෙක් ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන් භාවිතා කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන ආකාරයට කොහොමද මේ ආනාපාන සතිය වඩන්නේ? කොහොමද මේ ආනාපාන සතිය බහුලීකృత කළා අපේ භාවනාව සාර්ථක කරගන්නේ කියන එකට සෑහෙන පිටුවහලක් මේ සූත්‍රය හරහා අපිට ලැබෙනවා. ඒ නිසා අපි අදහස් කළා මේ සූත්‍රයේ අඩංගු වෙන කරුණු දේශනා මාලාවක් වශයෙන් ඉදිරිපත් කරන්න. එතකොට මේ වෙනකොට අපි මේ දේශනාවෙන් විශේෂයෙන් දේශනා තුනක් පවත්වලා තියෙනවා. අද මේ එහි පැවැත්වෙන හතරවෙනි දේශනාව. අපි අදට નિયમિત මාතෘකාවට යන්න කලින් පොඩ්ඩක් අපේ අතීත දේශනාවලිය පොඩ්ඩක් මතක් කරගත්තා නම් මේ සූත්‍රයට නිදාණය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටින අවස්ථාවකදී සිද්ධ වෙච්ච සිද්ධියක්. උන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටිනවා. සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයත් සෑහෙන්න භික්ෂුන් වහන්සේලා පරිහරණය කරපු විශාඛාව විසින් පූජා කරපු පූජනීය ස්ථානයක්. දැන් මේ ස්ථානයේ බුදුරජාන් වහන්සේ ස්තවිර භික්ෂුන් වහන්සේලා නවක භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටින අවස්ථාවකදී බුදුරජාන් වහන්සේට පේනවා මේ භික්ෂු පිරිස අතර ඉන්න ප්‍රධාන භික්ෂුන් වහන්සේලා සංඝ පීත්‍රුන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඊළඟට චුන්ද මහරත්නේ රහතන් වහන්සේ මේ විදිහට අපි අහලා තියෙන බොහෝ මහරහතන් වහන්සේලා මේ පිරිසේ සිටිමින් මේ අලුතෙන් පැවිදි වුණ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා දෙනවා. ඉතින් මේ අවවාද අනුශාසනා බොහොම ගෞරවයෙන් පිළිගත්ත මේ නවක භික්ෂූන් වහන්සේලා හොඳින් ක්‍රමානුකූලව හික්මෙනවා. ඉතින් උන්වහන්සේලා තමන්ගේ සීලය හොඳින් ශක්තිමත් කරගන්නවා. භාවනා කටයුතුත් කරගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට තේරෙනවා තවදුරටත් මේ පූර්වාරාමයේම කාලයක් ගත කරා නම් මේ නවක භික්ෂූන් වහන්සේලාට තවත් යහපතක් වෙනවා මොකද දැන් මේ අවස්ථාවේදී මම චාරිකාවේ වඩින්න භික්ෂුන් වහන්සේලාව කැඳවගෙන චාරිකාවේ මමත් වැඩියොත් මේ ගමන නිසා එක්තරා අන්දමක මේ භාවනාවට බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ තීරණය කරනවා තව තවත් කාලයක් මේ පූර්වාරාමයේ වැඩ සිටින්න. එහෙම හිතලා උන් බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයාට තමන් වහන්සේගේ තීරණය දැනුම් දෙනවා. දැනුම් දුන්නාට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා අර ස්ථවිර භික්ෂුන් වහන්සේලා මේ නවක ස්වාමීන් වහන්සේලාට තවදුරටත් අවවාද කරනවා. මෙන්න මේ මේ විදිහට භාවනාවේ යෙදෙන්න කියලා. ඉතින් තවදුරටත් මේ අවවාද අනුශාසනා දෙනවා. දැන් අර සීලෙන් ශක්තිමත් වෙලා සීලේ මත පදනම් වෙලා හිටිය ඒ භික්ෂුන් වහන්සේලා මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන දැන් තවදුරටත් සමාධි මට්ටම් වලින් සමාධි මට්ටම් වලිනුත් වර්ධනය වෙනවා. සමාධි මට්ටම් වල ඉක්මවලා ගිහිල්ලා විපස්සනා භාවනාවන් වඩමින් ඇතම් කෙනෙක් සෝවාන් මාර්ගයටපත් වෙනවා. සෝවාන් මාර්ගඵලාදීටපත් වෙනවා. ඇතම් කෙනෙක් සකදාගාමි මාර්ගඵලාදීටපත් වෙනවා. ඇතම් කෙනෙක් අනාගාමි මාර්ගඵලාදීටපත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේට තේරෙනවා දැන් මේ යන විදිහ සෑහෙන්න මේ භික්ෂුන් වහන්සේලාට හිත කරයි. නිසා තවදුරටත් මේ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ පිණිස කොහොමද මුන්වහන්සේලාගේ මේ Brahmacharya වාසය සමෘද්ධිමත් වෙන ආකාරයට මම කොහොමද මුන්වහන්සේලාට අවවාදයක් අනුශාසනාවක් කරන්න කියලා සියලුම භික්ෂුන් වහන්සේලා කැඳවලා බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරනවා. එක අතකින් පසුබිම අරන් බැලුවොත් මේ ආනාපාන සතිය දේශනා කරන්න කලින් ඒ භික්ෂුන් වහන්සේලා විවිධාකාර භාවනා කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් භාවනා කරපු පිරිසකට මේ ආනාපාන සතිය දේශනා කරන්න. දැන් එතන හිටපු භික්ෂුන් වහන්සේලා බ්‍රහ්ම විහාර භාවනා. මේ කියන්නේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන ඒ බ්‍රහ්ම විහාර භාවනාවන් වඩමින් ඉඳලා තියෙනවා. තවත් ඇතැම් භික්ෂුන් වහන්සේලා බුද්ධානුස්සතිය, ඇතැම් භික්ෂුන් වහන්සේ නමක් ධම්මානුස්සතිය, සංඝානුස්සතිය මේ විදිහට ඉතින් විවිධාකාර භාවනාවන් වඩමින් සිටිය පිරිසක් මේ භික්ෂුන් වහන්සේලා. ඒ වගේම සතර සතිපට්ඨානයන් වඩමින් ඉඳලා තියෙනවා. දැන් සතර ඉද්ධිපාදයන් වඩමින් ඉඳලා තියෙනවා. සප්තපොච්චංගයන් වඩමින් ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට බොහොම සකස් වෙච්ච පසුබිමක තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ලටම හරියන විදියට මේ සියලු භාවනාවන්ට රුකුලක් වෙන විදිහට තමයි මේ ආනාපාන සතිය දේශනා කරන්නේ. මේකේ තියෙන සුවිශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ආනාපාන සති සූත්‍රය භාවිතා කිරීමෙන් කායානුපස්සනාවත් වැඩෙනවා. වේදනානුපස්සනාවත් වැඩෙනවා. චිත්තානුපස්සනාවත් වැඩෙනවා. ධම්මානුපස්සනාවත් වැඩෙනවා. ඉතින් මේ වැඩෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව අධියරින් අධියර මේ සූත්‍රේ පුරාවට අපිට පෙන්වලා දෙන්නේ. දැන් අපි මුල් දේශනාවදී කතා කළා මේකේ මේ කායානුපස්සනා කොටසට අයත් වෙන්නේ මොනවද කියලා. ඒක බුද්ධ වචනයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. දැන් අපි අහලා තියෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වෙද්දී අපිට ඇතැම් වෙලාවට වැටහෙනවා මේ එක හුස්ම රැල්ලක් බොහොම දිගට වැටහෙනවා. තවත් අවස්ථාවක එක හුස්ම රැල්ලක් කෙටිව වැටහෙනවා. කලින් අත්දැකපු හුස්ම රැල්ලට සාපේක්ෂව දැන් මේ ගත වෙන හුස්ම රැල්ල සෑහෙන දිග බවක් තේරෙනවා. ඇතැම් වෙලාවට කලින් තමන් අත්දැකලා තිබිච්ච හුස්ම රැල්ලට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච හුස්ම රැල්ල බොහොම කෙටි බවක් වැටහෙනවා. කාලය වශයෙන් කෙටි බවක් වැටහෙනවා. ඉතින් මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ කියනවා මේ දීගං වාස්ස සන්තෝ අස්ස දීගං වාස්ස සන්තෝ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මේ අවස්ථා දෙක. එතකොට මේ දිග වශයෙන් වැටහීම කොට වශයෙන් වැටහීම කියන දෙක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කායානුපසනා කොටසට අයිති. ඉතින් තවදුරටත් මේකේ මේ දැනුවත් භාවය ඉක්මවලා ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් ඒ දැනුවත් භාවය ඉක්මවලා ගිහිල්ලා තමන් උත්සාහවත් වෙනවා කොහොමද මේ ආනාපානයේ මුල තේරුම් ගන්නෙ. තමන්ට මෙතෙක් වැටහිලා තියෙන්නේ ආනාපානයේ එක්තරා රළු කොටසක්. නැත්තම් පැහැදිලි කොටස පමණයි. නමුත් තමන්ගේ සතිය සූක්ෂම කරානම් තවදුරටත් තීව්‍ර කරානම් අවස්ථාවක් තියෙනවා මේ Tamanට නොවැටහිච්ච කොටසකුත් අල්ලගන්න. තේරුම් ගන්න. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන කෙනෙකුට මේ ආනාපානයේ මුල දක්නාසුලුව ව්‍යායාම කරනකොට ඒ සඳහා අපි උත්සාහයක් දරනකොට අපි සාවධානව ඒ සඳහා යෙදෙනකොට අන්න ආනාපානයේ මුලත් අපිට බොහොම සියුම්ව වැටහෙන්න ගන්නවා. ඊළඟට ඒ සියුම්ම වැටහිච්ච තැන ඉඳන් ඔන්න ක්‍රමානුකූලව ඒ දැනුවත් බව වර්ධනය වෙලා ඊළඟට අපි මුල පමණක් අල්ලගන්න උත්සාහවත් වුණාට ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් ආනාපාන සතියේ එහෙම නැත්නම් ආනාපානයේ ආශ්වාස ප්‍රශ්වාසයේ අගත් අපිට තේරුම් යන තේරුම් යන පටන් ගන්නවා. ඊළඟට සමහර විට මේ ආශ්වාසයත් ප්‍රශ්වාසයක් අතර තියෙන වෙනස පව එහෙම නැත්නම් ඒ අතර තියෙන හිඩසක් පවා හිස් අවකාශයක් පවා වැටහෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාසයේ මුලුල්ලම දැකගනිමින් මේ ක්‍රියාවලියේ මේ යෝගාවචරය හික්මෙනවා. සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ අවධාරණය කරනවා. මේ කටයුත්ත ටිකක් තමන් හික්මිලා මේ සඳහා යම් පමණක යෙදිලා කටයුතු කළ යුතුයි. මෙතෙන්දී අර කලින් තරම් අවධානය සරලව යොමු කරව පමණින් නොවැටහෙන්න පුළුවන්. නමුත් අපි යම් උනන්දුවකින් වීරයකින් අවධානය වැඩි කළා බලාගෙන ඉන්නකොට ඔන්න අපිට අර කලින් නොවැටහිච්ච ප්‍රදේශයන් වැටහෙන්න පටන් ගන්නවා. දැන් මේකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් අපි හොඳට নিমগ্ন වෙලා ආසන්න වෙලා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිරීක්ෂණය කරනකොට අපි ඒකෙම යෙදිලා ඉඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ක්‍රමානුකූලව සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් මේ අවස්ථාවේදී දැනුවත් වෙච්ච යෝගාවචරයෙක් නම් එයා මේ ගෙවිලා යන ආනාපානයට බොහොම සංසිඳන ආනාපානයට අනුග්‍රහ කරනවා. අලුතෙන් අරමුණක් දෙන්න යන්නෙත් නැහැ. හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ. මේ ක්‍රියාවලියට බොහොම සංසිඳෙන්න, තව දුරටත් තැම්පත් වෙන්න, සාමකාමී වෙන්න මෙයා අනුග්‍රහ කරනවා. එතකොට පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ පස්සම්බණය වෙන, සංසිඳෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට සංසිඳෙන්න දීලා, තවදුරටත් තැම්පත් වෙන්න දීලා එයා කටයුතු කරනවා. ඒතර මේ කොටස් හතර කායානුපස්සනා කොටසට අයත් වෙනවා. දැන් මේ විදිහට තැම්පත් වෙච්ච ආනාපාන සතියක් සහිතව තමයි ඊළඟට කෙනෙක් වේදනානුපස්සනා කොටසට පිවිසෙන්නේ. එතකොට සෑහෙන පමණක සතියක් එකඟ බවක් සකස් වෙලා තියෙනවා, හැදිලා තියෙනවා. එතන ඉඳන් මේ පස්සම්බනේ වෙච්ච කාය සංඛාරයක්. මේ කියන්නේ තැම්පත් වෙච්ච, සංසිඳිච්ච ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් සහිතව කටයුතු කරද්දී තවදුරටත් මෙහි ආනාපාන සතියේම යෙදෙනකොට අන්න Tamanට වැටහෙනවා අර කලින් තරම් දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ හිත තියන්න වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. කලින් නම් Tamanගේ හිත විවිධාකාර අරමුණු වල දිව්වා. ඒ නිසා Tamanට නැවත නැවත ඒ බාහිරට දුවපු හිත මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ අරගෙන තියන්න සිද්ධ වුණා. මෙදිහත් වෙන්න සිද්ධ වුණා. Taman ව්‍යායාමයක් දරලා විතර්කය පාවිච්චි කරලා තමයි මේ ගණනලා තියාගත්තේ. නමුත් දැන් ක්‍රියාවලියේ හොඳට හිත හික්මීම හරහා එයාටම මේකේ තියෙන රසය වැටහීම හරහා දැන් අපේ කිසිම මැදිහත් තොරව හිත විසින්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ බොහොම සාන්තව තැම්පත් වෙලා එයා ඉන්නවා. දැන් අපිට කරන්න දෙයක් නැති තරම්. ඉතින් මේ අවස්ථාවේදී ඔන්න ලොකු ප්‍රීතියක් හටගන්නවා. පීතිසක් පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ අවස්ථාවේදී මේ යෝගාවචරයේක් අත්දකින මේ බොහොම පහසු සරල එහෙම නැත්නම් නිකන් පාවෙනවා වගේ සැහැල්ලු ස්වභාවය අන් ප්‍රීති ස්වභාවයක් වශයෙන් කයට දැන කයට දැනෙන එක්තරා අන්දමක සුඛ විහරණයක් වශයෙන් අන්න පෙන්වලා දෙනවා. එතකොට මේ සිතට දැනෙන ප්‍රීතිය, කයේ තියෙන සැහැල්ලුව, පාවෙනවා වගේ දැනෙන ස්වභාවය කය නිකන් සැහැල්ලු වෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක මේ ක්‍රමානුකූලව ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳීමේ අනිවාර්ය ප්‍රතිඵලයක්. ආස්වාස ප්‍රස්වාසයත් සංසිඳුණා ඒක බලාගෙන හිටිය හිතත් සංසිඳුණා. ඒ හරහා අන්න ප්‍රීතියක් පහළ වුණා. ඒ හරහා කායික සෝයක් දැනුණා. ඉතින් මේ සියල්ල වේදනාවට අයිති අයිති ප්‍රභේද. එතකොට මේ වේදනාව වේදනානුපස්සනාවේ කොටස් තමයි බුදුරජාන් වහන්සේ මේ පීතිපටි සංවේදී ඊළඟට සුඛපටි සංවේදී කියලා පෙන්වන්නේ. ඊළඟට තවදුරටත් මේ වේදනාවේ වේදනාව පිළිබඳව දැනුවත් වෙනකොට අන්න චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සික්සාමීති සික්කති කියලා මේ වේදනා සංඥා කියන කොටස් දෙකම අන්න බුදුරජාන් වහන්සේ මතු කළා පෙන්නනවා මේ චිත්ත සංඛාරව කියලා අපි සාමාන්‍යයෙන් පෙන්වන්නේ දහමේ හඳුන්වන්නේ වේදනා සංඥා කියන කොටස් දෙකටයි. දැන් වේදනාවන් පමණක් නෙමෙයි. දැන් මේ හොඳට තැම්පත් වෙච්ච හිතට ඇතම් වෙලාවට තමන්ගේ යම් අතීත පුරුදු අනුව යම් රූප සංඥාවන් පෙනෙන්න ඉඩ තියෙනවා. ඇතම් වෙලාවට යම් කලින් නොඇසිච්ච සද්ද සංඥාවන් ඇසෙන්න ඉඩ තියෙනවා. තමන්ට කලින් නොදැනිච්ච යම් යම් සංවේදනාවන් දැනෙන්න ඉඩ තියෙනවා. මේ කතා කරන්නේ හොඳාකාරවම දැනෙන වේදනාවක් නෙමෙයි. නිකන් කූඹි දුවනවා වගේ, නිකන් නලියනවා වගේ, නිකන් ඊටාම සියුම් මට්ටමේ දැනෙන දේවල්. දැනෙන සංඥාවන්, විශේෂයෙන්ම රූප සංඥාවන් තමයි බහුල වෙන්න පුළුවන්. ඉතින් මේ මට්ටම් අන්න බුදුරජාන් වහන්සේ ඊළඟට අවවාද කරනවා පස්සම් බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි තිසික්ඛති. මේවට රුකුල් දෙන්න යන්නේ නැහැ. මේවා ඔස්සේ හිත යොදවන්නේ නැහැ. ඒ වෙනුවට ඒවත් තැම්පත් වෙන්න දෙනවා. ඒව නෙමෙයි මාර්ගය. අපි ආයුත්තේ වෙනත් මාර්ගයක මේ වේදනාවන් එතකොට ඇලෙන්න යන්නෙත් නැහැ. ඒවා තවදුරටත් පවත්ව ගන්න මේ සුඛපැත්ත කතා කරද්දී ප්‍රීති ප්‍රීති ස්වභාවයන් කතා කරද්දී මේවා දැනෙද්දී මේවා ඕනොන්ට වඩා අපි ග්‍රහණය කරන්න යන්නේ නැතුව ඒවත් මේ හේතුන් නිසා හටගත් බව තේරුම් අරගෙන ඒකටත් පස්සම්බනේ වෙන්න ඒකටත් තැම්පත් වෙන්න සංසිඳෙන්න ඉඩ දීලා අර ඊට අමතරව ඇතැම් වෙලාවකට එන්න පුළුවන් විවිධාකාර රූප සංඥාවන්, සද්ද සංඥාවන් ඔස්සේත් යන්නේ නැතුව. ඒවා කොයි තරම් මනස්කාන්ත වුණත්, කොයි තරම් අලංකාර වුණත්, කොයි තරම් තමන්ව ආකර්ෂණය කරගන්න උත්සාහ දරුවත්, ඒවා ඔස්සේ යන්නේ නැතුව තමන් මේ තවදුරටත් මේ ආනාපාන සතිය කියන මේ උපේක්ෂා සහගත தത്വයේම ඉන්නවා. එතකොට අන්න බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ දෙවනි අධියර වේදනානුපස්සනා කොටස අපි ඉෂ්ට කරගත්ත වෙනවා. අවසන් කළා වෙනවා. දැන් ප්‍රීතියකින් පටන් ගන්න පුළුවන්, සුඛයකින් පටන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් සංඥාවකින් වෙන්න පුළුවන්, දැනෙන වෙනත් වේදනාවකින් වෙන්න පුළුවන්. මේ සියල්ල වේදනානුපස්සනාව මට්ටමකින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. මේ සියල්ලත් සංසිඳුණාට පස්සේ අන්න කෙනෙකුට මේ චිත්තානුපස්සනාවට එළඹෙන්න පුළුවන්. දැන් පින්වත්නි ඇතැම් වෙලාවට අපිට හිතෙනවා මේ ඇයි ඇයි බැරි අපිට එකපාරටම හිත දිහා බලන්න. හිතට එන සිතුවිලි ගවේෂණය කරන්න. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. ඉතින් මේ විදිහට අපිට নানা ප්‍රකාර වශයෙන් අපිට තර්ක ඥානයන් ඔස්සේ අහන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපසනාව කොටසෙදිම කියනවා යම්සේ කෙනෙකුට එළඹ සිටි සිහියක් හොඳට පවතින තීව්‍ර සතියක් නැත්තම් ඒ තැනත්තාට මේ චිත්තානුපසනාව තියා ආනාපාන සතියවත් තමන් වහන්සේ අනුදැන වදාරන්නේ නැති බව ප්‍රකාශ කරනවා. ඉතින් චිත්තානුපස්සනා කොටසදී විශේෂයෙන් මේ බව ප්‍රකාශ කරන නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේ චිත්තානුපස්සනා කොටසට එන්න නම් අපි යම් පමණක හදාගත්ත සතියක් තියෙන්න ඕනේ. නැත්තම් අපි සිත දිහා බලන් ඉන්නවා කියලා හිතේ තියෙන හිතේ හටගන්නා විවිධාකාර සිතුවිලි නිරීක්ෂණය කරන්න ගිහිල්ලා දන්නේම නැතුව අපි මේ සිතුවිලි වල වහලෙක් බවට පත් වෙනවා. ඒකේ ගොදුරක් බවට පත් වෙනවා. අපි මුලින් සතියක් සතිය සතිමත්ව ඒ දිහා බලාගෙන ඉන්නවා. නමුත් අපිට නොදැනුවත්වම ඒ සිතුවිලි වල තියෙන ආකර්ෂණය නිසා මුලා කරන ස්වභාවය නිසා අපේ තුල අපේ තුල දැනටත් තියෙන මේ ආසව අනුසේ ධර්මයන්ගේ තියෙන උත්සන්නභාවය නිසා අන්න අපිට නොදැනීම අපිව අන්නේ සිතුවිලි වලට ඇද ගන්නවා. අපි ඒවා බලන්න ගිහිල්ලා අන්තිමට ඒවයි ගොදුරක් බවට පත් වෙනවා. ඒක නිසා පින්වත්නි අපි කලබල වෙන්න නරකයි එකපාරට චිත්තානුපසනාවකට පනින්න. නමුත් අපි ක්‍රමානුකූලව කායානුපසනාවක් පසු කළා. ඒකෙදී හොඳට ආනාපාන සතිය සංසිඳෙන්න ඉඩ හැරලා. ඊළඟට මේ Tamanට කයට දැනෙන මේ සුඛ වේදනාවන් ඊළඟට ප්‍රීති සහගත ස්වභාවයන් ඒවත් අත්දැකගෙන ක්‍රමානුකූලව මේ එක්තරා අන්දමකින් උපේක්ෂාවක් කායිකව දැනෙන සුඛයට පවා ඇලෙන්නේ නැති බවක් අපි හදාගෙන යනවා නම් අන්න අපිට අවස්ථාවක් ලැබෙනවා කිසිම අනතුරුදායක බවකින් තොරව මේ හිතේ හටගන්නා සිතුවිලි වල සිතුවිලි නිරීක්ෂණය කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ ඒ චිත්තානුපස්සනා කොටසදී සඳහන් කරනවා චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ සිත පිළිබඳව දැනුවත් වෙමින් දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මේ යෙදෙනවා. දැන් හැබැයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඊටාම සියුම්මයි දැනෙන්නේ. ඒකට ඒක මූල කර්මස්ථානයක් වශයෙන් භාවිතා නොකලට කිසි වරදකුත් නැහැ. මොකද දැන් චිත්තානුපස්සනාවක් හිත දිහා නිරීක්ෂණය කිරීමක් හිතේ හටගන්නා රාගසිතුවිලි වෙන්න පුළුවන් රාගයෙන් තොර සිතුවිලි වෙන්න පුළුවන් ද්වේෂ සහගත සිතුවිලි වෙන්න පුළුවන් ද්වේෂයෙන් තොර සිතුවිලි වෙන්න පුළුවන් මුලා කරන සිතුවිලි වෙන්න පුළුවන් මුලාවෙන් තොර සිතුවිලි වෙන්න පුළුවන් මේ ආකාරයෙන් ඕනම මට්ටමක හිතේ හටගන්නා ඕනම චිත්ත ස්වභාවයක් නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමක් ඔන්න බුදුරජාන් වහන්සේ මේ චිත්තානුපස්සනා කොටසදී පෙන්ලා දෙනවා. එතකොට අභිප්‍රමෝදයන් චිත්තං අසසිස්සාමි තිසික්කති. දැන් මේ කලින් හිතට එන අරමුණු බොහොම ප්‍රබලව ග්‍රහණය කරපු මේ යෝගාවචරයා මේ මට්ටමට එනකොට ඒවයේ ලැගින්නේ නැතුව ඒවට බහින්නේ නැතුව ඒවා ඒවත් එක්ක එක්තරාන්දමක දුරස්ත භාවයක් ඇති කරගෙන අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් මට්ටමක් ඇති කරගත්තා නම් අන්න එයාට එකාතකින් හිතෙන්න පුළුවන්. දැන් මම මේ ඉස්සරනම් හිතට එන අරමුණක් ගානේ මේ අරමුණු හැම එකක්ම එහෙම නැත්නම් හිතට එන සිතුවිල්ලක් ගානේ මේ හැම සිතුවිල්ලක්ම මම අනිවාර්යෙන් මේ සිතුවිලි වලට වගවිය යුතුයි. මේවා අනුව මම ක්‍රියාත්මක විය යුතුයි. මේවා තමයි මගේ මේ සිතුවිලි කියලා අර හිතට වහල් වෙච්ච ස්වභාවයක් Tamanට කලින් තිබුණා නම් නමුත් මේ අවස්ථාවේදී Tamanට තේරෙනවා දැන් මේ සිතුවිලි කියන්නේ හුදු සිතුවිලි පමණයි. මේක මේ යම් යම් හේතුන් නිසා හට අරගන්නවා. Tamanට Tamanගේ මැදිහත් වීමකින් තොරවම ඒවා අවසන් වෙලා යනවා. Taman වමනාවෙන් මේ හටගත්තත් නෙමෙයි. කියන්නේ Tamanගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ මේ සිතුවිලි හටගනී කියලා. නමුත් Tamanගේ මැදිහත් වීමකින් තොරව මේ සිතුවිලි හටගත්තා. දැන් හැබැයි මේ කිසිම සිතුවිල්ලක් අර කලින් වගේ මගේ සිතුවිලි කරගන්නේ නැහැ. ඒ වෙනුවට මේ හුදු සිතුවිලි පමණයි. දැන් මේ ඒ මට්ටමට සංස්කාර ධර්මයන් සංස්කාර මට්ටමින් අනුන්ගේ වශයෙන් දැක ගන්න පුළුවන් නම් අන්න මෙයාට ලොකු සහනයක් එනවා මේ ඇයි මේවා මම මගේ කරගන්නේ. ඉතින් අන්න එකාතකින් ලොකු සහනයක් අර බරක් බිමින් තිබ්බා වගේ ස්වභාවයක් Tamanට දැනිලා අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිස්සාමි තිසික්කති. ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. කය පිනා යන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් ඉස්සර වගේ දැන් හිතට වහල් වෙන ස්වභාවයක් නැහැ. හටගන්නා සිතවිල්ලක් පාසා ඒ ඔස්සේ මම වගවිය යුතුයි, ඒ ඔස්සේ මම ක්‍රියාත්මක විය යුතුයි කියලා නීතියක් දැන් නැහැ. දැන් Tamanට පුළුවන් Tamanගේ මේ Tamanගේ අපි මේ වචනේ පාවිච්චි කරමු. Tamanගේම හිතේ පහළ වෙන සිතුවිලි තමන්ගේ නොවනසේ දැකගන්න අන්න තමන්ට හැකියාවක් ලැබෙනවා. ඊළඟට මේ විදිහට කටයුතු කරන කෙනාට අන්න තවදුරටත් මේ කටයුත්තේම ප්‍රමාණිකූලව යෙදෙන්න යෙදෙන්න මේකේ තියෙන මේ එක්තරා අන්දමක බරක් බිමින් තිබ්බා වගේ ස්වභාවය හිතත් සැහැල්ලුණා වගේ ස්වභාවය නිසා අන්න මේ කටයුත්තට තවදුරටත් යෙදිලා මේ කටයුත්තටත් අනුග්‍රහ කරන ස්වභාවය අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. දැන් හිත තවදුරටත් එකඟ කරනවා. මේ මේකේ සමාදන් කරවනවා. මේ කටයුත්තට තව අනුබල දෙනවා. දැන් එන්නත් අරිනවා ආවට අල්ලගන්නේ නැහැ යන්නත් අරිනවා. දැන් ඊළඟට ඒකත් හොඳින් කෙරුණා නම් අන්න විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ චිත්තානුපස්සනා කොටසේ අග කොටස අන්තිම අදියරේදී අන්න හම්බ වෙනවා. දැන් මේ හටගන්නා තාක් දේවල් Tamange කරගන්නේ නැතුව යන්න අතහැරියානම් අන්න හිත මේ අරමුණු වලින් මිදෙනවා. හිත මේ අරමුණු වලින් නිදහස් වෙනවා. හිත අරමුණු වලින් හිස් වෙනවා. තමන් මෙතෙක් කාලයක් අරමුණු ඔස්සේම පවත්වපු සතිය දැන් අරමුණු වලින් තොර සතියක් බවට පත් වෙනවා. එක අතකින් අපිට භුක්ති විඳින්න පුළුවන් කිසිම ආතතියකින් තොර, ඝර්ෂණයකින් තොර, පරිලාහයකින් තොර චිත්ත මට්ටමක් අන්න ඒ තැනත්තාට හම්බ වෙනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ සිත මුදවා ගනිමින් අරමුණු වලින් හිත මුදා ගනිමින්, කෙලෙස් වලින් හිත මුදා ගනිමින්, නීවරණ ධර්මයන්ගෙන් හිත මුදා ගනිමින්, සංයෝජනයන්ගෙන් හිත මුදා ගනිමින් සංකල්පයන්ගෙන් හිත මුදා ගනිමින් නිමිති වලින් සිත මුදා ගනිමින් සංඥාවන්ගෙන් සිත මුදා ගනිමින් සියලුම දේවල් වලින් මොන වචන වලින් කිව්වත් කමක් නැහැ මේ සියලු සංස්කාරයන්ගෙන් හිත මුදා ගනිමින් අන්න හිතපත් වෙනවා බොහොම සැහැල්ලු ස්වභාවයකට අරමුණු වලින් තොර ස්වභාවයකට අන්නපත් වෙනවා දැන් අපි මේ தત્ත්වයේ වටිනාකම තේරුම් ගත්තේ නැත්නම් අපි තවදුරටත් ඔන්න මොනා කරන්න දැන් උත්සාහත් වෙනවා දැන් අපි මේ මට්ටමේදී මොනවා හරි අත දාලා මැදිහත් වෙලා යමක් කරා නම් අන්න සිතුවිලි පහල කරා වෙනවා. දැන් මේ මට්ටමේදී පින්වත්නි අත් වශයෙන්ම කල යුත්තේ කරන භාවනාවක් නෙමෙයි කෙරෙන භාවනාවකට ඉඩ හැරීමයි. අර ලොකු සාවින්හාසේ කියනා වගේ ඔටෝ පයිලට් දාන්න තමයි දැන් තියෙන්නේ. කියන්නේ කෙරෙන්න ඉඩ දීලා අපි පැත්තකට යන්න ඕනේ. අපි මැදිහත් වෙන්න ගියොත් අපි අත පොවන්න ගියොත් අන්න අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. මේ මට්ටමේදී ඊටාම සැහැල්ලුවෙන් හිත විවේකීව නිස්කලංකව තැම්පත් වෙලා gedara ආවා වගේ නැවතිලා තියෙනවා. හැබැයි මේ නැවතිච්ච ස්වභාවය ස්ථිර නෑ. මොකද තාම ආසව අනුසය ධර්මයන් හරහා සිතුවිලි පහළ වෙනවා. අන්න ඒවට මොකද කරන්න කියලා අන්න බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනා කොටසදී විස්තර කරනවා. ඒක තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධම්මානුපස්සනා කොටසට එළඹෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනිච්චානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ පින්වුතුන්ට විශේෂයෙන්ම මතක තබා ගන්න වටිනවා දැන් මේ ක්‍රමානුකූලව ආපු ගමනක් තියෙන්නේ. එක පාට පැනපු ගමනක් නෙමෙයි. ක්‍රමානුකූලව කායානුපස්සනා කොටසක් පසු කළා. ඒකෙදි තමන්ගේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය සංසිඳුණා. ඊළඟට ක්‍රමානුකූලව වේදනානුපස්සනා කොටසකුත් පසු කළා. ඒකදී මේ වේදනාවන් සංඥාවන් සංසිඳුණා. ඊළඟට ඒකත් පසු කළා දැන් මේ චිත්තානුපස්සනා කොටසකදී කොටසකදී හිතේ හටගන්නා විවිධාකාර ස්වභාවයන් තමන්ගේ කරගන්නේ නැතුව ඒවෙන් එක්තරා අන්දමක මෑත් වෙලා ඒවෙන් දුරස්ත වෙලා සිතුවිලි සිතුවිලි වශයෙන් දැක ගන්න හිතේ හටගන්නා ස්වභාවයන් අනුන්ගේ දේවල් වගේ තේරුම් ගන්න අවස්ථාවක් ලැබුණා ඒ හරහා අන්න හිතේ එක්තරා අන්දමක විමුක්තියක් පහළ වුණා. හිත නිදහස් වුණා. හිතේ ලොකු හිස් බවක්, ශූන්‍ය ස්වභාවයක් ඔන්න හටගත්තා. දැන් මේ හටගත්ත ස්වභාවය ස්ථිර නැති ස්වභාවයක් වුණා. ඒ ස්ථිර නැති ස්වභාවයේ ඔන්න දැන් පහළ වෙනව නැවතත් සිතුවිලි පහළ වෙනවා. දැන් අර කලින් වගේ දැන් අපි නැවතත් අපි මුලට පොඩ්ඩක් ඇවිල්ලා බැලුවොත් අපේ එදිනදා ජීවිතයේදී කිසිම භාවනාවකින් භාවිත නොකළ මනසක් ගැන අපි හිතලා බැලුවොත් භවනාවකින් වඩපු නැති මනසක් දිහා හිතලා බැලුවොත් අතෝරක් නැතුව සිතුවිලි පහළ වෙනවා. දැන් පින්වත්නි, ඒ බඳු අවස්ථාවක චිත්තානුපසනාවකටවත් ධම්මානුපසනාවකටවත් මොනම භවනාවකටවත් ඉඩක් නැහැ. ඇත්තක් ඇත්ත ඇත්තටියෙන් දැකීමේ හැකියාවක් නැහැ. නමුත් දැන් ක්‍රමානුකූලව භවනාවකින් දියුණු කරගෙන යනකොට, වඩාගෙන යනකොට දැන් මේ පත් වෙලා තියෙන තත්වේදී දැන් මේ එක්තරා අන්දමක නිදහස් බවක් තියෙනවා නිදහස් භවයේ ඉඳගෙන තවදුරටත් නිරීක්ෂණය කරගෙන ඉන්නකොට මැදිහත් වීමකින් තොරව නිරීක්ෂණය කරමින් ඉන්නකොට ඔන්න යම් සිතුවිල්ලක් පහළ වෙනවා. අපි හිතලා පහළ කරගත්තා නෙමෙයි, අපි ඌමනාවෙන් හිතුවා නෙමෙයි. යම් හේතුවක් නිසා ඔන්න ඒ සිතුවිල්ලක් පහළ වුණා. දැන් අර විවේක ස්වභාවයෙන් ඉඳගලා මේ සිතුවිල්ල පහළ වුණ නිසා විවේක ස්වභාවය ඇසුරු කරමින් ඉඳද්දි මේ සිතුවිල්ල පහළ වුණ නිසා Tamanට මේ සිතුවිල්ලේ ආරම්භය බොහොම පැහැදිලිව දැක ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේ සිතුවිල්ලත් යම්කිසි හේතුවක් නිසා පහළ වුණා. දැන් අපි මධ්‍යස්තව බලන් ඉන්නවා. බලන් ඉඳද්දි යන්න තේරෙනවා දැන් මේ සිතුවිල්ල යාටම උමනා විදිහට ඔන්න අපි එයාට උල්පන්දම් දුන්නේ නැත්තම් අපි ඒකට අනවශ්‍ය ඇලුම් කිරීමක් කරන්න ගියේ නැත්තම් ඒක ඉක්මනට යවන්න අපි වෙහසක් දැරුවේ නැත්තම් එයා ඒ හටගත්ත හේතුන් නිසාම පහළ වෙලා යම් යම් පමනකට පෙරලියක් කරලා යම් පමනක රඟපෑමක් කරලා අන්න අපේ දන්නේ අපේ දැනුවත් භාවයකින් අපේ මැදිහත් භාවයකින් තොරව ඒ සිතුවිල්ලෙම නැති වෙලා යනවා. ඉතින් මේක නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අන්න බුදුරජාණන් වහන්සේ කියන අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. දැන් මේ යෝගාවචරයට තියෙන්නේ බලාගෙන ඉඳීම පමණයි. බලාගෙන ඉන්නේ අනේ මේවද මේ යනව නේද? මේවා මේ මම උවමනාවෙන් පහල කරගත්ත සිතුවිලි නෙමෙයි නේද? මේවා මේ මගේ ඒවත් නෙමෙයි නේද? මේවා මේ ආවට දිගට ඉන්නේ නැතුව යනව නේද? අර තියෙන්නේ එක්තරා අන්දමක මේ අනිත්‍යත්වය අත්දක ගන්නා ස්වභාවයක් අනිත්‍යත්වයට සාක්ෂි දරන ස්වභාවයක් අස්පනා පිට මේ සිතුවිලි වලට අත්වෙන ඉරණම දිහා තමන් මැදිහත්ව බලන් ඉන්නා ස්වභාවයක් දැන් පින්වත්නි මේ දේ නැවත නැවත වෙන්න වෙන්න දැන් මෙතනත් සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. නිකම් දැන ගැනීමක් පමණක් නෙමෙයි මේ සඳහා අපි යෙදෙනවා. මේක දැක ගැනීම සඳහා අපි හික්මෙනවා. ඉතින් දැන් මේක දවසක් දෙකක් කරලා ඊළඟ අධීරවල් එකපාරට පහළ වෙයි කියලා කියන්න බෑ. නමුත් මේ හිතට වෙන දේ හිත තුල මේ සිද්ධ වෙන යාන්ත්‍රණය ක්‍රමානුකූලව සෑහෙන කාලයක් තිස්සේ නිරීක්ෂණය කරනවා නම් අන්න ඒ යෝගාවචරයට තේරෙනවා මේක මගේ කියාගන්න තේරුමක් නැහැ. මගේ කියා ගැනීමෙන් කිසි තේරුමක් නැහැ. මොකද මට ඕමනා විදිහට නෙමෙයි මේවා පහළ වෙන්නේ. මට ඕමනා වෙන කාලයක් මේවා පවතින්නෙත් නැහැ. ඒ වගේම මට ඕමනා වෙලාවට නෙමෙයි මේවා මාව අතහැරලා යන්නෙත්. ඉතින් මේ කාරණා තේරෙනවා නම් එයාට ඇති වෙන්නේ මේවා පිළිබඳව තව දුරටත් එපා වීමක්. තව දුරටත් කලකිරීමක්. ඒ වගේමයි මේ පහළ වෙන තාක් සිතුවිලි විවිධ දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දැන් මෙතන අපිට මේ සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමිත සික්කද කියන කොටස. එතකොට අපිට පුළුවන් දැන් මේවා කලින් නොතිබී පහළ වුණා. පහළ වෙලා වෙනස් වුණා. වෙනස් වෙලා අපිට නොකියාම ගියා. කියන අන්න මේ ඇතවීම නැතිවීම ස්වභාවය පිළිබඳව අපිට දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේමයි එහෙමත් නැත්නම් ඒ සිතුවිලි වල අන්තර්ගතය මදක් නිරීක්ෂණය කළා. මදක් බලලා මේවා මොන වගේ හේතුවක් නිසා පහළ වුණාද කියලා තේරුම් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ සිතුවිලි වල සැඟවිලා තියෙන, ඒවැය අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් ස්වභාවයන් තේරුම් ගන්නත් පුළුවන්. ඒවැය තියෙන සංයෝජනයන් තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මේ තවත් අන්දමකින් කියනවා නම් මේ එක සිතුවිල්ලක් ඔන්න පැමිණියා. ඒකට ඈඳිලා තවත් සිතුවිල්ලක් පහළ වුණා. ඒ සිතුවිල්ලට ඈඳිලා තවත් සිතුවිල්ලක් පහළ වුණා. මේ විදිහට එකකට එකක් ඈඳි ඈඳි හරියට ඉරටු කෑලි කීපයක් එකක් මත එකක් එකක් මත එකක් තියාගෙන තියාගෙන ගියා වගේ මේ බොහොම ඊටාම දුබල සිතුවිලි රාශියක එකතුවක් වශයෙන් ගොනුවක් වශයෙන් ගොන්නක් වශයෙන් මේ සිතුවිලි තියෙනවා නේද කියලා ඒ සිතුවිලි වල අභ්‍යන්තරයටත් Tamanට බලන්න පුළුවන් නම් අපි කියනවා සාමාන්‍යයෙන් මේවා සංස්කරණය වෙච්ච ස්වභාවය දැක ගන්න පුළුවන් නම් අන්න එතනම අපි මේවට මේ දෙන ශක්තිමත් භාවය මේවට දෙන ප්‍රබල ස්ථානය නැති වෙලා ඒවා නිකම්ම හිස් ශූන්‍ය ස්වභාවයකට හරසුන් ස්වභාවයකට බොල් ස්වභාවයකටපත් වෙනවා. අපේ අවධානය ලක් වෙනවත් එක්ක ඒවා නිකම් බොඳ වෙලා යනවා. දිය වෙලා යනවා. එතකොට පින්වත්නි මේක දකින්න දකින්න මේ මේ පහළ වෙන ප්‍රඥාව ඒ යෝගාවචරයා හිතලා ගත්ත ප්‍රඥාවක් නෙමෙයි. පොතෙන් පතෙන් කියවලා ගත්ත ප්‍රඥාවක් නෙමෙයි. තමන්ගේ අස්පනා පිට තමන්ගේ හිතේ සිද්ධ වෙන දේ නිරීක්ෂණය කළා ඇතුළත මේ දියුණු වෙච්ච ප්‍රඥාවක්. එතකොට මේ ප්‍රඥාව කෙනෙක් තුළ දියුණු වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරතෝ චිත්තං විරාජේති අන්න සිත මේ සිත විරංජනයකටපත් වෙනවා. විරංජනයට පත් වෙනවා කියන්නේ දැන් මේවා ගැන තිබිච්ච අර සතුටක් එහෙම නැත්නම් මේවට බැහැ ගන්නා ස්වභාවයක් මේවා අභිනන්දනය කරන ස්වභාවයක් මේවා මේ පහළ වෙන සිතුවිලි කුසල් වේවා අකුසල් වේවා මොනවා වේවා මේවා අගය කරන ස්වභාවය නැති වෙලා ගිහිල්ලා මේවා ගැන කලකිරෙනවා අන්න ඊළඟ අධීර බුදුරජාන් වහන්සේ ඒ නිසා විස්තර කරනවා විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති දැන් මේ තැනත්තාට තියෙන්නේ අර කලින් වගේ ලොකු උද්‍යෝගයක් නෙමෙයි. දැන් තියෙන තව දුරටත් ඈත් වෙලා. තව දුරටත් මගේ කරගන්නේ නැහැ. තව දුරටත් මේ අර කලින් තිබුත් තලින් තිබිච්ච උද්‍යෝගේ නැහැ. ඒ වෙනුවට නිකන් ඇල්මැරිච්ච ස්වභාවයක් තමයි දැන් හිතේ තියෙන්නේ. හැබැයි මෙතනදී ඇතම් කෙනෙකුට මේ විරාගය අනතුරකට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපි මේ අවස්ථාවේදී භාවනාව එපා වීමක්, ගුරුවරුන් එපා වීමක්, ඉන්න ස්ථානය එපා වීමක් මේ වගේ පැති දක්වා පවා මේ විරාගය වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ පිළිබඳව දැනුවත් වෙනවා නම් මේ සිද්ධ වෙලා තියෙන ක්‍රමානුකූලව වඩපු භාවනාවක මේ නිබ්බිදාවක් දියුණු වීමක්ය. එහෙම නැත්නම් Tamanට මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ අස්පනා පිට දැකලා මේ සිද්ධිය ගැන ඇල්මැරිච්ච ස්වභාවයක්. මේ සිද්ධියෙන් ඈත්ුණ ස්වභාවයක්. ඒකේ අර තමන්ගේ කලින් කෙලෙස් හරහා ඇදලා බැඳලා තිබිච්ච ස්වභාවයෙන් අයින් වෙච්ච ස්වභාවයක්. හරහය මේ කලකිරීම ආවේ. මේක මේ ප්‍රඥාව නිසා පහළ වෙච්ච කලකිරීමක්ය කියලා තැනොත් මේ තැනත්තා තේරුම් ගත්තා නම් අන්න පින්වත්නි මේක අපිට ප්‍රඥා මට්ටමකින් දකින්න පුළුවන්. එහෙම නැත්තම් මේ අවස්ථාවේදී අපිට භාවනාව එපා වෙනවා. මේ අවස්ථාවේදී මේ මොන වදයක්ද කියලා මේ කරගෙන හිටිය භාවනාව අතහැරලා දාන්න මේ හිතෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි නුවණ පහළ කරගත යුතුයි මේ භාවනාවේ ප්‍රතිඵලයක්. මේක මේ ප්‍රඥාවෙන් තමයි මේ කලකිරිච්ච බවක් ඇති කරලා තියෙන්නේ. මේකට හොඳ උපමාවක් මේ පොත්වල එනවා. ඊට අනුරූපව මම හිතුවා එදිනදා ජීවිතයට ගැලපෙන්න උපමාවක් දෙන්න. දැන් අපි හිතමු අපි කඩේකට ගිහිල්ලා දැන් ওই අවුරුදු කාලෙට එහෙම අපි කඩවල් වලට ගිහිල්ලා වළන් තෝරනවා. දැන් අපි වළන් තෝරන්න ගියාම ඉතින් මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා හොඳට පිච්චිලාද කියලා බලනවා. ඊට උඩට අල්ලලා තට්ටු කරලත් බලනවා. තට්ටු කරලා බැලුවාම බොල් හඬක් එනවා නම් පේන්නත් අහසටත් අල්ලලා බැලුවාම නිකම් පුංචි සිදුරක් තියෙනවා නම් කොයිතරම් හොඳට පිච්චිලා තිබුණත් ඊළඟට තමන් බලාපොරොත්තු වෙන ප්‍රමාණය එකක් වුණත් අපි ඒක ගන්නෙ නෑ. මොකද ඒක හිලක්. මේක සිදුරක්. දැන් මේ මුලදිම තමයි අපිට මේ தත්ත්වය තේරුනේ. මොකද අපි තාම ගත්තේ නැහැ. මුදල් ගෙව්වෙත් නැහැ. දැන් අපි මේ පරීක්ෂා කරනවා. පරීක්ෂා කරද්දී අපිට තේරුණා නම් මේ වළඳේ සිදුරක් තියෙනවා. වළඳේ කැඩිච්ච තැනක් තියෙනවා. මේ වළඳ මට හරි නෑ කියලා. ඒ වළඳ අපි ගන්නෙ නෑ. ඒ නිසා මේ ධර්මයේදී සඳහන් වෙනවා මේ තමන්ට මේ තමන් ගාව තිබිච්ච දේ තමන් නිරීක්ෂණය කරමින් හිටපු දේ බාලබඩුවක්ය. ඒක දෝෂ සහගතය කියලා තේරුණා නම් ඒක ප්‍රඥාවන්තයා තමයි තේරුම් ගන්න මේක හරියන්නේ මට. ඒ නිසා අත්හැරලා දානවා. අන්න ඒ වගේ දැන් මේ තමන් මෙතෙක් හොඳයි කියලා හිතාගෙන හිටිය එක තමයි මේ ගත්තේ. <clears throat> දැන් අපි වළඳක් තියෙන තරම් අනිත් වළං වලින් ඔක්කොම අයින් කරලා අපි එක වළඳක් තෝරගෙන ඒකත් තමයි දැන් මේ පරීක්ෂා කරන්නේ. ඒක පරීක්ෂා ඒක පරීක්ෂා කරද්දිත් ඒකෙත් තමයි දැන් මේ සිතුරක් හම්බ වුනේ. එතකොට අපි ඒක මේ මම අනිත් ඒවායින් ඔක්කොම තෝරු මේ බේරලා මේකයි ගත්තේ සිදුරත් තුනක් කමක් නෑ මං අරන් යන්න ඕනේ කියලා හිතනවනම් ඒක අපේ මෝඩකම. අන්න ඒ වගේ අපි මේ අවස්ථාවේදී මේක ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි. දැන් මේ සිදුරත් දැක ගැනීම අහු වෙන්න තිබිච්ච තැනකට අහු නොවි එතනින් ගැලවීමක්. ඒ නිසා මෙතෙන්දි ප්‍රඥාවෙන් ගත යුතුයි. දැන් මේ ඇත්ත මේ එහෙම නැත්නම් දිගට තියෙන දෙයක් කියලා හිතාගෙන හිටිය දෙයක්. නිත්‍යයි කියලා හිතාගෙන හිටිය දෙයක්. මගේ කියලා හිතාගෙන හිටිය දෙයක්. සුභයි කියලා හිතාගෙන හිටිය දෙයක්. දැන් අනිත්‍යයි කියලා වැටහෙනවා නම්, අසුභයක් කියලා වැටහෙනවා නම්, හිස් දෙයක් කියලා හැටෙනවා නම්, බොල් දෙයක් කියලා වැටහෙනවා නම්, එතෙන්දී අපිට එපා වීමක් සිද්ධ වීම අපිට යහපත පිණිසයි හේතු වෙන්නේ. එහෙම නැතුව මේක සියල්ල අතහැරලා දාලා භාවනාවත් අතහැරලා දාන යනවා වගේ මේ අනවශ්‍ය පීවරක් ගන්න හේතුවක් නෙමෙයි. ඒ වෙනුවට දැන් මේ Tamanට අස්පනා පිට මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යත්වයේ වැටහීම, ඒ වැටහීම හරහා අන්න විරාගයක් පහළ අපි ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි. මේක සුබ ලකුණක්. මේක භාවනාවේ ප්‍රතිඵලයක්. මේ නිබ්බිදාව හරහායි අන්න ඉස්සරහට යන්න තියෙන්නේ. මේ නිබ්බිදාව කියන්නේ විදර්ශනා ඥානයක්. කියලා ඉතින් අපි මොනවද අර්ථයකින් හරි මේ අවස්ථාවට යම් වටිනාකමක් දීලා ඒ අවස්ථාවේ තියෙන වටිනාකම හොඳින් තහවුරු කරගෙන අන්න තවදුරටත් ඉස්සරහට යනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ අදිරත් අපිට පෙන්නනවා නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති දැන් මේ යෝගාවචරයා සෑහෙන පරිණත වෙච්ච යෝගාවචරයෙක් එයාට දැන් මේ කලින් වගේ යමක හට ගැනීම විතරක් දැක ගන්න උත්සාහයක් නෙමෙයි තියෙන්නේ. ඇස්පනා පිට තමන් දකින සංඥාවක තමන් දකින වේද තමන් අත්දකින වේදනාවක තමන්ගේ හිතේ පහළ වෙන සිතුවිල්ලක අවසානයේ දැක ගන්නත් පෞරුෂයක් දැන් අන්නේ තැනත්තාට ඇති වෙලා දැන් මොකද තමන්ගේ කරගන්නේ මේ කිසිම දෙයක් ඒ වගේමයි මේ අවසානයේ දැක ගැනීම වයපක්ෂයේ දැක ගැනීම අවසානයේ දැක ගැනීම එක්තරා අන්දමකින් අපි කලින් නොකරපු දෙයක් දැන් මේ බුද්ධ දේශනාවට අනුව අපිට තේරෙනවා නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්කති. නිරෝධානුපස්සී පස්සසිස්සාමීති සික්කති. දැන් අන්න බුදුරජාණන් වහන්සේ අපිව එක්කගෙන යන්නේ දැන් මේ හටගත්ත දේ හටගත්ත හටගන්නා ස්වභාවයෙන්ම දකිනවා වෙනුවට දැන් මේ හට අරගත්ත දේවල් අනිවාර්යයෙන්ම අවසන් වෙලා යනවා. නිරෝධයකටපත් වෙනවා. ඒ ඒ නිරුද්ධ වීමකට පස්සේ නැවතත් හැබැයි යම් අවකාශයක් තියෙන්න පුළුවන් අලුතෙන් යමක් හටගන්නේ නැතුවත්. අන්න එතකොට අර චිත්තානුපස්සනාවෙන් බුදුරජාන් වහන්සේ පෙන්නපු විමෝචයන් චිත්තං අසසසාමිත සික්කති කියන ඒ මට්ටම නැවතත් ස්පර්ශ වෙනවා. දැන් මේ ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව හරිය සෑහෙන්න එකට ඈඳිලා තියෙනවා. දැන් මෙහෙම එක එකට ඈඳිලා තියෙන මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කොටස්වල යම්සි යෝගාවචරයේ බොහොම මදිහත්ව යෙදෙනවා නම් අන්න ඒ තැනත්තාට තේරෙනවා මම මේ ඕන්ට වඩා දඟලට මේ දේ කරන්න අවශ්‍ය නෑ දැන්. මේ දේ දැන් මට නොකිය ආවනම් යම්සි සිතුවිල්ලක් මම අත දැම්මේ නැතත් මේ දේ එහෙම්ම යනවා. ඉතින් මම අත පුච්ච ගන්න උවමනාවක් නෑ. ඒ නිසා වැඩි දුක් ගන්නේ නැතුව වැඩි කරදර වෙන්නේ නැතුව ආපු දෙයට යන්න ඉඩ ඇරලා අන්න ආපු දෙයත් යනව නේද කියලා. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. බුදුරජාන් වහන්සේ අන්තිම පියවරෙන් මේ ධම්මානුපස්සනා කොටසේ අන්තිම පියවරෙන් පෙන්නලා දෙනවා. දැන් මේ අතහැර දමමින්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය යෙදෙනවා. අතහැර දමමින්ම මේ ප්‍රස්වාස ක්‍රියාවලිය යෙදෙනවා. ඒ කියන්නේ දන්නවා දැන් Tamange මෙදිහත් වීමකින් තොරවත් දැන් මේවා යනවා. ආවනම් අනිවාර්යෙන් යනවා. එතකොට පින්වත්නි අපි මේ විදිහට අපේ මේ සිතුවිලිම නිරීක්ෂණය කිරීම එක්තරා අන්දමකින් මේ භාවනාවේ සෑහෙන විචිත්‍ර අවධියක් කියන්න පුළුවන්. මොකද චිත්තානුපසනා ධම්මානුපසනා කොටස් සෑහෙන සතිමත් බවකින් යුක්තව හදාගත්ත එකඟ බවකින් යුක්තව අර තේරුම් ගත්ත හිස් බවකුත් ඇසුරු කරමින් තේරුම් ගත්ත විවේක ස්වභාවයකුත් ඇසුරු කරමින් යම්සි යෝගාවචරයක් වඩනවා නම් අන්න හිතේ තැම්පත් වෙලා තියෙන අර ආසව අනුසය ධර්මයන් තව තව තව තව කැකෑරි කැකෑරි එන්න පටන් ගන්නවා. ඉතින් අපි ඇතැම් වෙලාවට හිතෙන්න පුළුවන් මේ කොයි තරම් අයින් වුණත් මේ කෙලෙස් තාම තියෙනවා. ඉතින් කොයි තරම්නම් කෙලෙස් තියෙනවද කියලා එක එක්තරා අන්දමකින් අපිට යම් පමණක පරිමාණයක් දක්වන්න හරි අමාරුයි. එක්තරා අන්දමක තක්සේරුවක් කරන්න හරි අමාරුයි. ඒ නිසා අද දවසේ කරපු භාවනාව නිසා කොයිතරම් පමණක අනුසේ ප්‍රමාණයක් ආසර ප්‍රමාණයක් ගෙවුනද මාසයක් තිස්සේ කරපු භාවනාව නිසා ආසව අනුසේ ධර්මයෙන් කොපමණකට ගෙවුනද කියලා තක්සේරුවක් කරන්න හරි අමාරුයි. ඉතින් මේ කාරණය බුදුරජාන් වහන්සේ පෙන්නනවා වාසි ජට සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ එන උපමාව හරිම වටිනවා. දැන් අපිටත් පුදුම හදිස්සියක් තියෙන මේ ඔක්කොම ටික ඉවර කරගන්න. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නන උපමාව අපිව නැවතත් එක්තරා අන්දමක බොහොම එක්තරා අන්දමකින් අපිට මේ ක්‍රියාවලියේ තියෙන මන්දගාමී ස්වභාවය පිළිබඳව වැටහීමක් ඇති කරලා දෙනවා. උන්වහන්සේ පෙන්වන උපමාව මෙහෙමයි. දැන් ලී කපලා ජීවත් වෙන මිනිස්සෙක් පොරවක් පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ වෑයක් කියලා. ඉතින් අපි කියමු අපිට තේරෙන්නේ පොරවක් කියලා. දැන් මේ මිනිස්සයාගේ වැඩේ ජීවනෝපාය වශයෙන් ගස් කපන එක. ඉතින් මේ මිනිස්සයා පොරෝ තලයක් අරගෙන ඒ පොරෝ තලයට හොඳ ශක්තිමත් මිටක් ගහලා ඉතින් දවස ගානේ තමන්ගේ මේ රාජකාරී යෙදෙනවා. ඉතින් අපි හිතමු මේ මිනිස්සයා ඉතින් වෙන රස්සාවක් නැති නිසා ඉතින් දවස ගානේම මේ වැඩේ යෙදුණා කියලා. දැන් මේ දවස ගානේ මේ වැඩේ යෙදුණත් අර ශක්තිමත් පොරෝ මිට එහෙම නැත්නම් වෑ මිට ගෙවිලා ගෙවිලා ගෙවිලා අන්තිමට මේ වැය මිට මට තවදුරටත් පාවිච්චි කරන්න බැහැය. මට මේ පොරවට අලුත් මිටක් ගහන්න වෙලාය කියලා ඒ තනත්තාට තේරුම් යන යම් අවස්ථාවක් එනවා. හැබැයි මේ ගෙවිලා තියෙන්නේ පීරි ගාලවත් ගල කතුල්ලලවත් නෙමෙයි. ඒ ගෙවිලා තියෙන අර මිනිස්සයාගේ මේ අතටම ස්පර්ශ වෙලා. අතින්ම වැර යොදලා අර පහර ගහලා ගහලා මේ අත ගෑවීම හරහා තමයි මේ පොරෝ මිට මෙතෙක් ගෙවිලා තියෙන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්න කරනවා දැන් මේ මිනිස්සයා මේ පොරව භාවිතා කරද්දී දවසකදී කොයි තරම් පොරවේ මිටේ ප්‍රමාණයක් ගෙවුනද කියලා තක්සේරුවක් කරන්න පුළුවන්ද? ඊළඟට සතියකදී මේ පොරෝ මිට කොයි තරම් මේ අතේ ගෑවීම නිසා ගෙවුනාද කියලා තක්සේරුවක් කරන්න පුළුවන්ද? ඉතින් ඇත්ත වශයෙන්ම බෑ. නමුත් අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ මිටනම් තවදුරටත් මට පාවිච්චි කරන්න බෑය. අලුත් මිටක් මට මේ පොරවට මේ සවි කරගන්න උවමනාය කියලා හිතෙන තරමටම හැබැයි මේ මිට ගෙවෙනවා. ඒ පිළිබඳව කිසිම සැකයකුත් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ තමයි මහණෙනි මේ ආශ්‍රව අනුශේ ධර්මයන්ගේ ගෙවි යාම. අපි දවසක භාවනාවකදී කොපමණ ආශ්‍රව අනුශේ ධර්මයන් ප්‍රමාණයක් ගෙවුනද කියලා තක්සේරුවක් කරන්න බෑ. නමුත් කාලයක් තිස්සේ අත නොහැර කම්මැලි නොවි දිගටම මේ භාවනාවේ යෙදුණා නම් අන්න මේ ආසව අනුසය ධර්මයන් අනිවාර්යෙන් ගෙවිලා යනවා. ඒ වගේමයි පින්වත්නි තවත් ඒ හා සමාන හරි ලස්සන උපමාවක් එනවා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ඒ කාලේ වර්තමානයේ වගේ ඉතින් උපක්‍රම නැති නිසා නවීන උපක්‍රම නැති නිසා දැන් මේ විශාල නැව් තොටුපළේ රඳවලා තියලා තියෙන්නේ නැව් බඳින කඹ භාවිතා කළා. දැන් මේ නැව් බඳින කඹයක් කියලා හිතුවාම ඉතින් තේරුම් ගන්න දැන් මේ අපි වතුර ගන්න කඹයක් වගේ එකක් නෙමෙයි. සෑහෙන ප්‍රබල සවි ශක්තිමත් ප්‍රබල කඹයක්. ඒක ඉතින් හිතාමතා කැඩෙන්න බිඳෙන්නේ නැති ප්‍රබලම කඹයක්. ඉතින් ඒක ගැන තමන් තක්සේරුවක් ඇති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බඳු නැව් බඳින කඹ තියෙනවා. දැන් මේ නැව් බඳින කඹ හැබැයි මේ වතුරේම තිබීම නිසා මේ ලුණු වලට හසු වීම නිසා කාලයක් යනකොට ඒකත් දිරනවා. ඒකත් ගෙවෙනවා. ඕකත් මේ විදිහට ගෙවිලා ගෙවිලා දිරලා දිරලා මේ නැව් බඳින කඹේ කවදා හරි ගෙවිලා කැඩිලා යනවා. ඒ උපමාවෙනුත් දෙවියන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මේ තියෙන කෙලෙස් අර නැවක එක දවසක් දෙකක් බඳලා තියලා මේ කඹේ කොපමණ ගෙවුනද කියලා අපිට තක්සේරුවක් ගන්න බෑ. නිසා අපගේ දවසක භවනාවකින් ආසවනුසේ ධර්මයන් කොපමණ ගෙවුනද කියලා තක්සේරුවක් කරන්න බෑ. නමුත් පින්වත්නි අපි කම්මැලි නොවි බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් ශික්ෂා ගරුත්වයෙන් මේ කටයුත්තේ යෙදෙනවා නම් අර කියපු උපමා වලට අනුව අපිට තේරෙනවා මේ කාලයක් යනකොට අනිවාර්යෙන් මේක අවසන් විය යුතුයි. ඉතින් සමහර විට අපේ මේ යෙදීමේ ප්‍රමාණය අනුව මේ කටයුත්ත මේ ජීවිතයේ තුලම අවසන් නොවෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අපි මේ බුද්ධ ගෞරවයෙන් බුද්ධ වතක් වගේ හිතාගෙන මේ කටයුත්තේ යෙදිය යුතුයි. මේක ඊටාම ශනිකව සිද්ධ වෙන දෙයක් නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගාව මහාන වෙච්ච සියලු දෙනාටම අරහත්ත්වය ලැබෙන්න ඉඩ තිබුණා. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. බොහෝ දෙනෙක් ඊට මෙහා මාර්ගඵල ආදීටපත් වෙලා තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් ඊටත් මෙහා තියෙන සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඊටත් මෙහා තියෙන මට්ටම් වලටත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මතාවයන් වල එක්තරා චිත්ත නියාමයක් වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි අපිට කරන්න තියෙන්නේ අර මේකට මේකට අනුග්‍රහ කරමින් ඒ කටයුත්තේ යෙදෙන්න. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ධම්මානුපස්සනා කොටසදී තමන් විවේකයක් ඇසුරු කරමින් අර විමුක්ත ස්වභාවයක් හිස්ස භාවයක් කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් ඇසුරු කරමින් කලින් තරම් ලොකු මැදිහත් වීමකින් තොරව බොහොම විවේකීව සිතුවිලි වලට ඉන්න ඉඩ හැරලා කෙලස් වලට ඉන්න එන්න ඉඩ හැරලා ඒ සිතුවිලිම ඒ කෙලසුන්ම තමන්ගේ භාවනාවේ අමුද්‍රව්‍ය බවට පත් කරගනිමින් අන්න ධම්මානුපස්සනාව සිද්ධ වෙනවා මේ විදිහට පින්වත් ධම්මානුපස්සනාව සිද්ධ වෙන්න සිද්ධ වෙන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේකේ ප්‍රතිඵලය වශයෙන් සෝ යන්තං අබි සෝ යන්තං අ비ජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති දැන් මේ කලින් යම් පමනක තිබුණා නම් දොම්නසක් හිතේ තිබුණා නම් යම් පමනක ආතති ස්වභාවයක් තිබුණා නම් මේ කටයුත්තේ යෙදීම හරහා ඒ ආතතිය දුර වෙලා යනවා දැන් අපිට අපේ හිතේ කොයිම අවස්ථාවක හරි ආතතියක් ගොඩනැගිලා තියෙනවනම් කොයිම අවස්ථාවක හරි නිකම් බරගතියක් හිත හැකිලිච්ච ස්වභාවයක් හිතට බරක් දැවෙන ස්වභාවයක් එවිල්ලා තියෙනවනම් අන්න අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් නම් ආපස්සට අඩියක් අරගෙන කොහෙද මං අල්ලගෙන ඉන්නේ කොහෙද මම පැටලලා ඉන්නේ කියලා අපිට තේරෙනවා නම් අන්න එතනම පින්වත්නි අපිට මේ චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් කරන්න පුළුවන්. ඒ වගේමයි Tamanට ඒ ඒ දේ වැටහෙන්න නම් අන්න Taman ඇසුරු කරපු අර විමුක්ත ස්වභාවයක්, නිදහස් ස්වභාවයක් තියෙන්න ඕන. ඒ නිදහස් ස්වභාවය ඇසුරු කරපු පමණට තමයි ඊට සාපේක්ෂව තමයි අපිට වැටහෙන්නේ මේ වර්තමානයේ යම් ආතතියක් හිතට ඇවිල්ලා තියෙනවා නම් ඒ ආතතිය කොයිතරම් වෙහෙසක්ද කියලා. එහෙම නැත්නම් අපි මුළු ජීවිත කාලයම ගත කරන්නේ වෙහෙසකනම් මුළු ජීවිත කාලයම ගත කරන්නේ ආතතියකනම් අපිට මේ ආතතියේ ආතති ආතතිගත ස්වභාවය තේරෙන්නේ නැහැ. හරියට මාළුවෙක් වතුරෙම ඉන්න ඉන්නකොට ඌට මේ වතුරෙන් තොර ස්වභාවයක් ගොඩබිමක් තියෙනවා කියලා ඌට තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිත් අර විමුක්ත ස්වභාවයක් අත්දැකලා හිතේ නිදහස් ස්වභාවයක් අත්දැකලා නැත්තම් මේ හිතේ අරමුණු වලින් තොර ස්වභාවයක් අරමුණු වලින් වියුක්ත ස්වභාවයක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. නිසා මේක චිත්තක්ෂණයක් ඇති වුණාට ප්‍රමාණවත් නැහැ. අපි මේකේ මේ වියුක්ත ස්වභාවය, අරමුණු වලින් තොර ස්වභාවය එක්තරා අන්දමකින් හිතට පුරුදු කරගන්න ඕනේ. හුරු කරගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ අරමුණු වලින් තොර ස්වභාවය කොයිතරම්නම් සහනයක්ද? කොයිතරම් සැහැල්ලුවක්ද? මේ අරමුණුත් අරමුණුත් එක්ක කරන දැඟලිල්ල කොයිතරම්නම් වෙහෙසක්ද කියලා අන්න ඒ තැනත්තට තේරෙන්න ගන්නවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියපු අන්න ඒ தත්වයට මොකද්ද? පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. දැන් මේ ප්‍රඥාවෙන් දකිනවා මේ අරමුණු වල තියෙන දරතය, අරමුණු වල තියෙන වෙහෙස. මේක දකින්න දකින්න අන්න මේ අජ්ජුපෙක්කිතා කියලා කියන්නේ දැන් උපේක්ෂාවක් හැදෙනවා. මොකද තේරෙනවා දැන් කලින් වගේ මම මැදිහත් වෙන්න ගියොත් ඔන්න මං ගා ගන්නවා. මැදිහත් වෙන්න ගියොත් මොන්න මං ඇඳ ගන්නවා. මැදිහත් වෙන්න ගියොත් මම මේ සිද්ධියට දායක වෙනවා. ඒ වෙනුවට මම මැදිහත් වෙන්න මේ මම අත දාන්න යන්නේ නැතුව මැදිහත් වෙන්න කියන වචනයෙන් මම අදහස් කළේ මේ ක්‍රියාවලියට මම මැදිහත් වෙනවා. මම ක්‍රියාවලියට බාධා කරනවා. ක්‍රියාවලියට මම අතපොවනවා. ඒ වෙනුවට මෙයා ක්‍රියාවලිය වෙන්න ඉඩ හැරලා බලන් ඉන්නවා නම් දැන් මේ කතා කරන්නේ හැබැයි පින්වත්නි මතක තියාගන්න මේ ධම්මානුපස්සනා කොටස. මේ ක්‍රියාවලියේදී වෙන්න ඉඩ හරිනවා නම් තමන් ඒ දිහා නිකන් සාක්ෂිකාරයෙක් වෙනවා නම් අන්න අපිට ක්‍රමානුකූලව තව තව තව තව උපේක්ෂාවක් දිනු වෙනවා. අන්න ඒකයි බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මේ ධම්මානුපස්සනා කොටසදී විශේෂයෙන් මතක් කරන්නේ යෝ සෝ යන්තං අභිජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. දැන් මේ තමන්ගේ හිතේ යම් පමණක වේදනාවක් යම් පමණක වෙහෙසක් දරතයක් තිබුණා. නමුත් අන්න තමන් මේ විවේක ස්වභාවයට තිබිච්ච ඇල්ම නිසා එහෙම නැත්නම් විවේක ස්වභාවයේ තියෙන වටිනාකම තේරුම් අරන් තිබුණ නිසා ඊට සාපේක්ෂව දැම්මේ තියෙන චිත්ත ස්වභාවයේ තියෙන වෙහෙස Tamanට දැනෙච්ච නිසා අන්න අතහැරියා. අන්න යන්න හැරියා. ඒක ග්‍රහණය කරගන්නේ නැතුව හිටියා. Taman ඒක ඇතුළට රිංගගෙන හිටියා නම් එළියට ආවා. එළියට හැරලා යන්න හැරි. එළියට ඇවිල්ලා යන්න හැරියා. එතකොට අන්න මේ தත්වය හරහා Tamanගේ හිත තව තව නිදහස් වෙනවා. තමන්ගේ හිතේ තව තව උපේක්ෂාවක් දියුණු වෙනවා. එතකොට පින්නත් මෙන්න මේ ස්වභාවය මේ తত্ত্বය බුදුරජාන් වහන්සේ මේ ධම්මානුපස්සනා කොටසේදී මතු කරලා පෙන්නනවා. ඉතින් මේ විදිහට මේ ආනාපාන සති සූත්‍රයේදී මුල් පියවර හතර කායानुපස්සනා වශයෙන්ුත් ඊළඟ පියවර හතර වේදනානුපස්සනා වශයෙන්ුත් ඊළඟ පියවර හතර චිත්තානුපස්සනා වශයෙන්ුත් අවසාන පියවර හතර ධම්මානුපස්සනා වශයෙන්ුත් බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් අපි තවදුරටත් මේ සූත්‍රයෙන්ම ඉදිරියටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මේ හරහා අර මාතෘකාවේ සඳහන් වෙන මේ සතර සතිපට්ඨානයන් වැඩෙන ආකාරය, බොජ්ජංග ධර්මයන් වැඩෙන ආකාරය, බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීම හරහා විඥා විමුක්ති කියන ඒ ස්වභාවයන් වැඩෙන ආකාරය. තවදුරටත් ඉස්සරහදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඊළඟට අද ධර්මදේශනාව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනත් සූත්‍රයකින් එක්තරා පාඩයක් ගෙනහැර පාන්න අනිච්ච සංඥා සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා කන්ද සංයුත්තේදී. බුදුරජාණන් වහන්සේ කියනවා අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීයති. සබ්බං රූපරාගං පරියාදීයති. සබ්බං භවරාගං පරියාදීයති. සබ්බං අවිජ්ජං පරියාදීයති. සබ්බං අස්මිමානං පරියාදීයති සමූහන්ති. දැන් මේ අපි කරපු භාවනාවට බුදුරජාන් වහන්සේ දීපු සහතිකයක් වගේ. මොකද උන්වහන්සේ කියනවා මේ අනිත්‍ය සංඥාව කෙනෙක් භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් අන්න ඒ තරත්තාගේ සිත තුළ සියලුම කාමරාගය ප්‍රහීන වෙනවා. පරියාදීයති. ගෙවිලා යනවා. ඊළඟට සියලුම රූපරාගය ගෙවිලා යනවා. සියලුම භවරාගය ගෙවිලා යනවා. සියලුම අවිද්‍යාව ගෙවිලා යනවා. සියලුම අස්මිමානය ගෙවිලා යනවා. ඒ වගේමයි ඒවා සමූල ඝාතනය වෙනවා. සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ දීපු සාතිකයත් අපි තේරුම් අරගෙන අපි මේ කරගෙන යන භාවනාව තවදුරටත් උනන්දුයෙන් මේකට කල්ගත වෙනවා කියලා පසුබාන්නේ නැතුව මේ බුද්ධෝත්පාද කාලයේ තියෙන වටිනකම තේරුම් අරගෙන මේ බඳු බුද්ධ ශාසනයක් ලැබීම නිසයි මේ බඳු හැකියාවක් මේ බඳු දෙයක් අපිට අහන්න ලැබුණේ කියලා තේරුම් අරගෙන ඒ බුදුරජාන් වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට මේ මාර්ගයක් ලැබිලා තියෙනව නේද? අපේ හිතත් කෙලෙස් වලින් දහස් කරගන්න කියලා තේරුම් අරගෙන අපි මේ ධර්මයේ නියැලෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාව යම් පමණක හෝ පිටුවහලක් වේවායි කියලා ධර්ම දේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි අපිට මේ අද දින එක් දින භාවනා වැඩසටහනේ අවසානයේ සටහන් කිරීමක් වශයෙන් අද දිනේ සියලු දෙනාම එකතු වෙලා බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් තමන්ගේ භාවනා කටයුතු වල යෙදුණා. ඊට අමතරව අටසිල් සමාදන් වුණා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපේ කය වචනය හික්මව ගත්තා. ඊට අමතරව අපේ හිත හික්මවා ගන්නත් අපි වෙහෙසුණා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට අපි අනුමෝදන් කරමු. ඒ වගේම පින් බලාපොරොත්තු වන යම් අසරණ සත්ව පිරිසෙත් නම් ඒ අයටත් අපි මේ පින් අනුමෝදන් කරමු. මේ කටයුතු සඳහා පෙනී නොපෙනී උදව් කරන සියලුම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. අපි සියලු දෙනාම එකතු වෙලා එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු.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 හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. පොඩි දැන්වීමක් තේනවා මේ සංවිධායක මහත්මයාගෙන් මීළඟ එක් දින භාවනා වැඩසටහන මාර්තු මාසේ 4 වෙනිදා පවත්වන්න මේ කටයුතු යොදලා තියෙනවා.